ධර්මානුශාසනාව ය ධර්ම දේශකයන්න් වහන්සේ නාවුල ධම්හදය ආරණ්‍ය සේනාසන වාසී පූජනීය මාන් කඩවල සමාහිත ස්වාමීන් වහන්සේ අංගුත්තර නිකායේ නවම සූත්‍රය සුගත විනය පිළිබඳවයි අද මේ උතුම් වූ ධර්මානුශාසනාව. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ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 උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති නාඤ්ඤත්‍ර සුගත විනයා කතමේ දස සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි සම්මා ඥාන සම්මා විමුක්තිති ධර්ම ශ්‍රවණාබිලාසේ සදැහැති වාසනාවන්ත පින්වතුනි මේ මාත්‍රුකා කලේ අංගුත්තර නිකායේ දශක නිපාතේ උපෝසත වග්ගයේ නවම සූත්‍රය ලැබිලා තියෙන්නේ අපිට මේ නවම සූත්‍රය පැහැදිලි කරලා දෙන්න කියලා. ඒකේ ඒ පුංචි සූත්‍රයක් මුළු 80000ක් ධර්මස්කන්ධයේ මේ තුල කැටි වෙලා තියෙනවා. දසීමේ භික්කවේ ධම්මා ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්තේ නාඤ්ඤත්‍ර සුගත විනයා කතමේ දස සම්මා දිට්ඨිය ආදී වශයෙන් සම්මා විමුක්ති හැටියට මේ කාරණාව පැහැදිලි කරලා තියෙනවා අපි බලමු ඒ කාරණාව තේරුම් ගන්න දස ීමේ භික්ඛවේ ධම්මා මහණෙනි මේ දස ධර්මයක් තියෙනවා ධර්මතා 10ක් තියෙනවා කුමක් සඳහාද ඒකාන්ත නිබ්බිදාව සඳහා කියන්නේ නොඇලීම සඳහා ඒ වගේම කලකිරීම නොඇලීම Nirodhe පිණිස ඒ වගේම සංසිඳීම පිණිස අභිඥාව නුවණ පිණිසත් ඒ වගේම නිවන පිණිසත් ඒකාන්ත කොට මේ අංග 10 තියෙනවා මේ ශාසනයේ හැර වෙන ශාසනයක මේ අංග 10 යෙදෙන්නේ නැහැ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරා. පින්වත්නි අපි ඒක ටිකක් උත්සාහවත් වෙමු පැහැදිලි කරගන්න. ඔබත් මාත් අපි හැමෝම 31 තලයේ කියලා ගත්තාම කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය මේ තුන් භූමිය මින සියලුම සත්වයෝ කුරා කුහුබයන් ඉඳලා චද්දන්ත කුලේ හස්ති රාජයාගේ පටන් පෙනෙන නොපෙනෙන සියලුම සත්වයෝ උපන්න දවසේ ඉඳලා මහන්සි වෙන්නේ වෙහෙසෙන්න එක ක්‍රියාවක් සඳහා කැටි කරලා පිඩු කරලා ගත්තොත් වෙන මුකුත් නෙවෙයි තමන්ගේ ජීවිතෙන් දුක අයින් කරන්න සැප තමන්ගේ ජීවිතේට ඒක රාශි කරගන්න අවාසනාවන්ත කාරණාව කෙල ලක්ෂ ගණන් මේ සසර එනකොට ඒ කාරණාව සම්පූර්ණ කරගන්න බැරුව මිය පරලෝ යනවා මිය පරලෝ ගියා අපේ බුදු පියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්න කියලා අතීතේ බ්‍රහ්මදේව බුදුහාමුදුරුවන්ගේ කාලේ මනෝ ප්‍රනිදාන වාග් ප්‍රනිදාන අනියත විවරණ 16 අසංඛ්‍ය කල්පලක්ෂයක් සම්පූර්ණ කරගෙන දීපංකර පාදමූලයේ ඉඳලා සාරා සංකල්ප ලක්ෂයක් මුළු නියත අනියත විවරණ කාල සීමා 20 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් මේ 20 අසංඛ්‍ය කල්ප ලක්ෂයේදී පහු කරගෙන ඇවිල්ලා තියෙනවා බුදු පියාණන් වහන්සේලා සම්බුද්ධ ශාසන 5 ලක්ෂ 12027ක් සුළුපටු ගානක්ද නෑනේ එතකොට ඒ අපේ බුදු පියාණන් වහන්සේ මමත් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා හිතාගත්ත කාල සීමාව එදා ඉඳලා අති දීර්ඝ කාලයක් ඇවිල්ලා තියෙනවා අපිදු ඒ ශාසනවල ඇවිල්ලා තියෙනවා එකදු ශාසනයක්වත් හරියට ඇසුරු කරගන්න ලැබුණේ නැහැ. ඉතින් මේ ශාසනයත් දවසින් දවස දැන් ගෙවිලා යනවා. ඒ නිසා කොහොම හරි මේ සුගත වූ ශාසනේ පෙන්නන ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රමුඛ විමුක්ති ඥානය ඒ විමුක්තිය සාක්ෂාත් කරගන්නේ කොහොමද කියලා අපි අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. පින්වතුනි, ඒ දර්ශනය චතුරාර්ය සත්‍ය ධර්මය මේ ශාසනයේ හැර වෙන ශාසනයක ඇත්තේ නෑ. බුදු කෙනෙක් පහළ වෙලා ඔබගෙත් මගෙත් වාසනාවට මේ චතුරාර්ය සත්‍යදේශනා කරනකොට අපි ඒ දිහා බලන්නේවත් නැතුව වෙන පැත්තකට හැරිලා ඉන්නවා නම් ඒ තරම් අවාසනාවන්ත කාරණාවක් මේ ලෝකයේ ඇත්තේ නෑ. පින්වතුනි ඒ නිසා නියම දර්ශනය සම්බුද්ධ ශාසනය තුල විතරයි මිත්‍යා දෘෂ්ටි ශාසන පිරීලා තියෙන්නේ අනෙක් හැම තැනකම පින්වතුනි ඒකට අපූර්ව කතා පුවතක් මම පැහැදිලි කරන්නම් බුදු පියාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වෙලා මුල් කාලේ හිටිය සුණක්කත්ත කියලා භික්ෂුවක් මේ සුණක්කත්ත බොහෝම ලාමකයි යමක් තේරෙන්නේ බුදු පියාණන් වහන්සේත් එක්ක පින්ඳ පාති වඩිනවා දවසක් මෙහෙම වඩිනකොට නිගන්ට ශාස්ත්‍රූ කෙනෙක් හිටියා කෝරක්කත්තිය කියලා. කෝරක්කත්තිය කියන මේ නිගන්ටයා බලු තපස් තමයි රැක්කේ. කන්නේ හතර ගාතෙන් බිමට දාන දෙයක් කවදාවත් වාජනයක ආහාර ගන්නේ නැහැ. ඇඳුමක් අඳින්නේ නැහැ. ඒ වගේම කැරකිලා එතනම කොතන හරි තැනක වැලි ගොඩක් හරි තනකොළ ගොඩක් හරි ඕනම තැනක තමයි නිදාගන්නේ සුනකෙක් හැටියේ තමයි හැසිරුනේ බුදුහාමුදුරුවොත් එක පින්ඳ පාතේ වඩිනවා සුනක් අත්ත දැක්කා මේ උග්‍ර ශීලබ්බත පරාමාසයක යෙදිලා ඉන්න කෝරක්කත්තිය දැකලා බුදුහාමුදුරුවන්ට කියනවා හිතින් ලෝකේ රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවනම් මේ තව එක්කෙනෙක් භාග්‍යතුන් වහන්සේ කියලා හිතින් කියනවා. ලෝකේ රහතන් වහන්සේලා ඉන්නවා නම් මේ සුනක වෘතේ රකින්න කෝරක්කත්තිය තවත් එක්කෙනෙක් කියලා මෙහෙම හිතින් බුදු පියාණන් වහන්සේට සිහිපත් කරනකොට බුදු පියාණන් වහන්සේගේ තමන්ගේ සිතින් දැක්කා සුනක්කත් මේ නිගණ්ඨ වස්ත්‍රයක් නැති සුනක වෘතේ සමාදන් වෙලා ඉන්න මේ කෝරක් කත්තියට පැහැදිලා ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ දේශනා කරන සුණක්කත් ඔබ මෙහෙම කාරණයක් හිතුවා නේද? ඔබට ඒක අයින් කරගත්තේ නැත්නම් බොහෝ කාලයක් අනර්ථයේ පිනිස පවතිනවා. ඒ වෙලාවෙත් මේ සුණක්කත් කල්පනා කරන්නේ මොකක්ද? බුදුහාමුදුරන්ගේ වචනය බොරු කරන්න. සුණක්කත් කියනවා ඇයි භාග්‍යතුන් වහන්සේ රහත් බවට ඔච්චර ඊර්ෂ්‍යාද කියලා අහනවා. බුදුහාමුදුරුවන්ගෙන් අහන්නේ. බුදුහාමුදුරුව කියනවා සුනක්කත් මම රහත් බවට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. නමුත් ඔබ ඒ අදහස දුරු කරගත්තේ නැත්නම් ඔබ සතර අපායට යනවා. එනිසා මං කරුණාවෙන් මතක් කරේ සුනක්කත් පස්සේ ඇවිල්ලා මේ කෝරක්කත්තියට කියනවා බුදුහාමුදුරුව කිව්වා මේ කෝරක්කත්තිය තව දින 7කින් ඒ කාන්තෙන් මිය යනවා. බුදුහාමුදුරුව එතනම කිව්වා සුණක්කත්තට තව දවස් 7කින් ඒ කාන්තෙන් මේ කෝරක්කත්තිය මිය යනවා. මිය ගිහින් ඉවර වෙලා උපදින්නේ කාලකංජිකා කියන අසුරනිකායි. ඊටාම හීන වූ පහත් මේ අසුරනිකායි උපදින්නේ. ඒ වගේම මිය ගියන් පස්සේ කීරණත් හම්බක කියන මේ සොහනට ඇදලා දානවා. සුණක්කත් දැන් ලැහැත්ති බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනේ බොරු කරලා බුදු පියාණන් වහන්සේට චෝදනා කරන්න. කෝරක්කත්තිය ගාවට ගිහින් කියනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ බුදුහාමුදුරෝ කිව්වා ඔබ තව දවස් 7කින් මිය යනවා කියලා අජීර්ණයක් හැදිලා ඒ නිසා බොහොම පරිස්සම් වෙන්න. ගෞතමයන් වහන්සේගේ වචනය බොරු කරන්න පුළුවන්. මෙහෙම කිව්වන් පස්සේ කෝරක් කත්තියත් මොකද කරේ? ආහාර ගන්න නැතුව දවස් 7ක් දැන් සූදානම් වෙලා හිටියා. 6 වෙනි දවසේ අවසානෙත් එක්ක දායකෙක් ඌරු මසොයි බතුයි අරගෙන ආවා. දැන් බොහොම අමාරුවෙන් හිටියේ අවසාන මොහොතේ පුදුම කෑදරකමක් හිතට ආවා. දැන් හෙට උදේ දවස් 7 ඉවරයි. තව එක සුවල්ප වේලාවයිනේ තියෙන්නේ. කමක් නැහැ ආහාර ටික ගන්නවා කියලා ආහාර ටික බිමට දැම්මහම සුනකෙක් වගේ ආහාර කාගෙන කාගෙන කාගෙන ගියා. දරා ගන්න බැරි වුණා. එදා එහෙම්මම අජීර්ණයක් හැදලා මිය පරලෝ ගියා. මිනිස්සු මොකද කරන්නේ මේ කෝරක්කත්තිය මැරුණන් පස්සේ වැල්පටකින් බැඳගෙන අරගෙන යනවා බල්ලෙක් වල දාන්න වගේ ඇද්දගෙන කකුල් දෙකෙන් ඇදගෙන යනවා කොච්චර ඇදගෙන ගිහින් ඉවරලා ආපහු සොහනට අරන් යන්න ගියත් ආය අර කීරණත් හම්බක කියන සොහනටමයි මේ දේහ කැරකිලා ආපහු වෙන්නේ හරි පුදුමයි එනිසා දැන් බුදුහාමුදුරුවෝ කියපු කාරණා දෙකක් ඉෂ්ට වුණා මරුණා ඊගාවට කීරණත් හම්බක කියන සොහනටයි ගිහින් දැම්මේ ඊට පස්සේ තව එක කාරණාවක් තියෙනවා කාලකංජිකා කියන අසුරනිකායේ ඉපදුනේ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරා එනිසා බුදු පියාණන් වහන්සේ කිව්වා ඒක දැනගන්න ඕන නම් මිනියට තට්ටු කරලා අහන්න බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ආඥාව බලයෙන් මේ සුණක්කත්ත මිනියට තට්ටු කරලා අහනකොට ඒ මලගිය ප්‍රාණ කපස් පිරුවද මිත්‍යා දෘෂ්ටි දර්ශනයක් මත ඉඳලා කෝරක් කත්තිය පින්වතුනි ඒ නිසා එබඳුම ආකාරයේ තමයි සත් ශාස්ත්‍රෝරුම ඉන්දියාවේ පහළ වෙලා හිටිය මිත්‍යා දෘෂ්ටිය හරහා මේ ලෝකයට නැති නිවනක් සතර අපායට යන පාර පෙන්නවා නිවනක් හැටියට පින්වතුනි ඒ නිසා මේ බුද්ධෝත්පාද කාලයක විතරයි නිවැරදි සද්ධර්ම මාර්ගයේ හෙලිපෙහෙලි වෙන්නේ මේ සුගත විනය ඇතුළත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මූලික කොටගෙන සම්මා ඥාන සම්මා විමුක්ති කියන මේ අංග 10කින් යුක්ත සුගත විනය මේ ශාසනයේ විතරයි පණවන්න පුළුවන්. පින්වතුනි අපි බලමු මේ සුගත විනය කියන කාරණාවේ තේරුම මොකක්ද කියලා. සුගත සුගත කියලා කියනවා මනා වූ ගමනක් විමුක්තිය පිණිස මනා වූ ගමනක් මනා වූ මාර්ගයක් තියෙන හින්දා ඒ මාර්ගයට කියනවා සුගත කියලා. ඒ මාර්ගේ පැමිණි හේයින් ලෞතර බුදු පියාණන් වහන්සේටත් හඳුන්වනවා සුගත කියලා නාමයෙන්. බුදු ගුණවලදී සුගත කියන නාමයෙන් හඳුන්වනවා මනාව ගමනක් ආපු නිසා පින්වතුනි මනාව ගමනක් ආපු නිසාම මනාව ගමනක් දුක් කෙලවර කර ගැනීම සඳහා තියෙන නිසාම ඒකාන්තයෙන් දුක් නිවීම පිණිස පවතින එකම මාර්ගය මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මූලික කොටගත් මේ අංග 10 පින්වතුනි ඒ නිසා ඔබත් මාත් මේ සම්බුද්ධ ශාසනයේ මාර්ගය නිවැරදි විදියට හෙලිපෙහෙලි කරගන්න ඕනේ. අන්න එතනදී වර්තමානයේ තුල මම පැහැදිලිවම බොහොම වගකීමෙන් කියන කාරණාවක් තියෙනවා මේ ශාසනය තුල බොහෝ දෙනෙක් දන්නේ සීල සමාධි ප්‍රඥා කම්මස්සකත සම්මා දිට්ඨියේ සීල සමාධි ප්‍රඥා තියෙනවා ලෝකෝත්තර සීල සමාධි ප්‍රඥාවක් තියෙනවා ඒ වගේ මිත්‍යා දෘෂ්ටි මාර්ගයක් තියෙනවා මෙන්න මේ නිවන පිණිස පවතින නිවැරදි මාර්ගය කොහොමද අපි හොයාගන්නේ හෙලිපෙහෙලි කරගන්නේ කියලා බොහෝ දෙනෙක් දන්නේ එනිසා සම්මා දිට්ඨිය දෙකට බෙදෙනවා කම්මස්සගත සම්මා දිට්ඨිය සහ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඒ වගේම අංග 10කින් යුක්ත මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. එතකොට මිත්‍යා දෘෂ්ටි අපි පැත්තකින් තියමු. ඒක කොහොමත් සතර අපායට සම්මා දිට්ඨිය දෙආකාරයට බෙදෙනවා කම්මස්සගත සම්මා දිට්ඨිය සහ ලෝකෝත්තර සම්මා දිට්ඨිය වර්තමානයේ තුල බුද්ධ ශාසනයයි හඳුන්වමින් බොහෝ දෙනෙක් මම මේක 199ක් කියලා කිව්වත් පින්වතුනි නිවැරදි. සම්මස්සකත සම්මා දිට්ඨිය තුල පවතින සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාව මූලික කරගෙන තමයි ලෝකෝත්තර මාර්ගයකට හුරු පුරුදු වෙන්නේ ධර්මයේ වඩන්නේ සතර සතිපට්ඨානේ වඩන්නේ. පින්වතුනි ඒ නිසා මේ මාර්ගයේ තියෙනවා යමකප්ප කරන්නේ අභිධර්ම පිටකේ හොඳට පෙන්නනවා මග්ගං මග්ග සත්‍යං මග්ග සත්‍යං මග්ගං හොඳට මේ කාරණාව ටිකක් තේරුම් ගන්න මේ ශාසනයෙත් මාර්ගයක් තියෙනවා මේ ශාසනයෙන් බැහැරත් මාර්ග තියෙනවා අපි කිය මාර්ග කිව්වහම සීල සමාධි ප්‍රඥා මේකට මාර්ගය කියලා කියනවනේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියනව නේද එතකොට ප්‍රඥාව අයිති වෙනවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙකට. ඊට පස්සේ වාචා කම්මන්ත ආජීව සීලයට අයිති වෙනවා. වායාම සති සමාධි සමාධි කොටසට අයිති වෙනවා. එතකොට කෙටියෙන් ගත්තාම සීල සමාධි ප්‍රඥා කියලා ගත්තාම මේ තැන හඳුන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. පින්වතුනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තාම මම මුලිනුත් සඳහන් කරා කම්මස්සගත සම්මාදිට්ඨිය තුල ඒ කියන්නේ ලෝකයේ තුල සුගතිගාමී වීම පිණිස පවතින සම්මාදිට්ඨිය අයිති වෙන සීල සමාධි ප්‍රඥාවක් තියෙනවා. ඒකත් මාර්ගයක්. ඒකත් මාර්ගයක්. හැබැයි මේ මාර්ගයේ මාර්ග සත්‍ය වෙන්නේ නැහැ. ඒක මාර්ග සත්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගය වෙන්නේ නැහැ. කෙටියෙන් ගත්තොත් කල්ප අසංඛ්‍ය ගණනක් අපි කියමු බුදු පියාණන් වහන්සේගේ මුළු පාරමිතා 20 අසංඛ්‍ය කල්පලක්ෂය ගමුකෝ මේ 20 අසංඛ්‍ය කල්පලක්ෂයේම යම් කිසි කෙනෙක් අඛණ්ඩවම සිල්වත් වෙලා හිටියා කියලා සත්තු මරන්නේ හොරකම් කරන්නේ කාමයේ වර්ධව හැසිරෙන්නේ කියලා අඛණ්ඩව සිල්වත් වෙලා හිටියා කියවත් ලෝකෝත්තර මාර්ගයක් හෙලිපෙහෙලි වෙන්නේ නැහැ හැබැයි ලෝකෝත්තර ඥාන දර්ශනයකින් යුක්තව යම්කිසි කෙනෙක් එක අසුරු සැනක් නිවැරදිව ලෝකෙන් ඈතර වෙන විදිහට ආශ්‍රවක් ක්ෂය කරන විදිහට හිත තියන්න පුළුවන් වුණොත් එයාගේ ඥාන දර්ශනය අනුව මේ ත්‍රිශික්ෂාව සම්පූර්ණ වෙනවා එක් සුවල්ප මොහොතකදී ඒකනේ ධර්ම ශ්‍රවණය කරලා අවසානයේ රහතන් වහන්සේලා බිහි වුණේ එතකොට ඒ ඇත්තෝ ගාව ත්‍රිශික්ෂාව වැඩිලා නැද්ද? සීල සමාධි ප්‍රඥා වැඩිලා නැද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිලා නැද්ද? වැඩිලා තියෙනවා. පින්වතුනි ඒ නිසා මෙන්න මේ මේ ශාසනයෙන් බැහැර කම්මස්සගත සම්මාදිට්ඨිය තුල තියෙන සීල සමාධි ප්‍රඥා මොකක්ද? ඒකත් මාර්ගයක් තමයි. නමුත් ඒ මාර්ගයෙන් සුගතිගාමී වීම පිණිස පවතිනවා. එතකොට ලෝකෝත්තර මාර්ගයකුත් තියෙනවා සීල සමාධි ප්‍රඥාවක් ඒකේ ඒකාන්තයෙන්ම නිවන සඳහාම වොස්සග්ග පරිණාම කොට නිවනට නැඹුරු වූවක් කොට දේශනා කරපු මාර්ගයක්මයි එතකොට මාර්ග හැම වෙලේම පුංචි ප්‍රශ්නයක් මාර්ග හැම වෙලේම මාර්ග සත්‍ය වෙන්නේ නැහැ. මාර්ග සත්‍ය මාර්ගයකුත් වෙනවා මාර්ග සත්‍යයත් වෙනවා. මෙන්න මේ ભેදය හරියට අපි තේරුම් ගත්තේ නැති වුණොත් අපිට නිවැරදිව ආශ්‍රාක්ෂය ගැන ප්‍රතිපදා හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. සුගත විනය හරහා ඒ කියන්නේ සුගත කියලා කියන්නේ මනා වූ ගමනක් මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ හරහා ආශ්‍රව ක්ෂය කර ගැනීම පිණිස පවතින්නේ විනය කියලා කියන්නේ රාග විනය, ద్వේෂ විනය, මෝහ විනය මේ රාග ద్వේෂ මෝහ විනයනය කර ගැනීම සඳහා මනා වූ මාර්ගයක් පැහැදිලි කරලා තියෙන්නේ පින්වතුනි මග්ගං මග්ග සත්‍යං මග්ග සත්‍යං මග්ගං මේ අහන තැනදී මේ මාර්ග හැම එකක්ම මාර්ග සත්‍ය වෙනවද මාර්ග සත්‍ය මාර්ග වෙනවද කියලා අහන තැනදී අපි බෞද්ධයන් හැටියට ලෝකෝත්තර ඥාන දර්ශනය උපදින මාර්ගය මොකක්ද කියලා අපි හොඳට තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. පින්වතුනි මෙතනදී අපි උදාහරණයක් අරගෙන කියමු මේ ලංකාවේ ඕනතරම් පාරවල් තියෙනවනේ. ලංකාවේ ඕනතරම් පාරවල් තියෙන මාර්ග තියෙනවා. මේ හැම මාර්ගයක්ම හම්බන් තොටට යන මාර්ගය වෙනවද? මාර්ගය වෙන්නේ නැහැ. හැබැයි හම්බන්තොටට යන පාරක් මාර්ගයක් තියෙනවා නම් ඒක මාර්ගයකුත් වෙනවා හම්බන්තොටට යන පාරකුත් වෙනවා. තේරෙනවද මේ කියන එක? ලංකාව පුරාම ලෝකේ පුරාම මාර්ග තියෙනවා. මාර්ග තිබ්බට හැම මාර්ගයක්ම හම්බන්තොටට යන මාර්ගෙ වෙන්නේ නැහැ. හැබැයි හම්බන්තොටට යන මාර්ගය මාර්ගයකුත් වෙනවා. ඒක පාරකුත් වෙනවනේ. මාර්ගයකුත් වෙනවා. ඒක හම්බන්තොට යන පාරක් වෙනවා. ඒ වගේ සීල සමාධි ප්‍රඥා කියලා මේ ත්‍රිශික්ෂාවක් මාර්ගයක් තියෙනවා. ඒ මාර්ග තිබ්බ පමණින් කෙසේ හෝ සිල්වත් උන පමණින් කෙසේ හෝ සමාධිය වැඩූ පමණින් කුමන හෝ ඥාන දර්ශනයක් උපදවාගත්ත පමණින් මේ ලෝකෝත්තර භූමිය ස්පර්ශ කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. පින්වතුනි ඒ නිසා මේ ලෞකික මාර්ග මොනවද ලෝකෝත්තර මාර්ගය මොකක්ද ඒ අසංකතේ ස්පර්ශකරනද අපි කොහොමද අපේ මනස සකස් කරගන්නේ කියලා අපි හරියට දැනගෙන සීල සමාධි ප්‍රඥා වඩන්න ඕනේ එනිසා මොකක්ද මේ ඥාන දර්ශනය මම මුලින් සඳහන් කරා කෝරක් කත්ති ඇතුළු නිගණ්ඨ ශ්‍රාවකයෝ නිගණ්ඨ ශාස්ත්‍රවරු ඒ වගේම අජිත කේස කම්බල පකුද කච්චායන සංජය බෙල්ලට්ටිපුත්ත ආදී මේ ශාස්ත්‍රෝරුම මිත්‍යා දෘෂ්ටි මාර්ගයක් පනවලා සතර අපායට වැඩ පිළිවෙලක් හැදුවා. නමුත් පින්වතුනි මේ සම්බුද්ධ ශාසනයේ කම්මස්සකට සම්මාදිට්ඨිය පැත්තකින් තිබ්බහම ලෝකෝත්තර භූමියට යන්න සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රිශික්ෂාවක් පනවලා තියෙනවා ඒ ත්‍රිශික්ෂාව පනවන තැන ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුලින්ම තියෙනව මොකක්ද? සම්මා දිට්ඨි. එතකොට සම්මා දිට්ඨිය හරියට අපි ලෝකෝත්තර සම්මා දිට්ඨිය හඳුනගන්නේ නැතුව කොච්චර උත්සාහවත් වුණත් ඒක කුසලයක් බවට පත්වෙයි ආර්ය භූමියේ උපදින්නේ නැහැ. පින්වතුනි ඒ නිසා මොකක්ද මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය? එතකොට ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි අපි දන්නවා නැවත නැවතත් සත්වයා සසර ගමන් කරනවා කියලා කියන්නේ මේ විඥානේ තව තැනක පතිත වෙනවා තව තැනක බැස ගන්නවා තවත් උප්පත්තියක් සිද්ධ වෙනවා ජාතිය මූලික කොට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් වේ ඇති වෙනවා කියලා කියන්නේ නැවත නැවතත් සසර ගමන තීරණය වෙනවා. එනිසා පින්වතුනි එක ආකාරයකින් අපිට මේ විඥානයේ බැසගන්න තැනක් නැති වුණොත් ඒ කියන්නේ මේ අපේ හිත බහැර පතිත කරන්න තැනක් නැති වුණොත් මේ මොහොතේ ඒ කියන්නේ විඥානත් හිතියක් වෙන්න තැනක් නැති වුණොත් මරණාසන්න මොහොත නෙවෙයි. එනිසා අපි කවුද දන්නේ පින්වතුනි කොයි මොහොතකනම් අපේ මරණය එයිද කියලා? දැන් අපිට පුළුවන් වුණොත් මේ විඥානයේ බැහැර පතිත නොකර මේ උපදින යම් සිතක් තියෙනවා නම් ඒ සිත ප්‍රත්‍යයෙන් හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං පෙර නොතිබීම යමක් හටගන්නවා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා උපදින ධර්මතාවයේ තමන් තුලින් හටගෙන නිරුද්ධ වෙනවා ඒ බව යම් කිසි කෙනෙකුට සාක්ෂාත් කරගන්න පුළුවන් නම් ඒ ඉපදුන ධර්මතාවයට හසු වෙන බැහැර යමක් නැත්තම් අධ්‍යාත්මික වේවා බාහිර වේවා යමක් නැත්තම් අපිට දැන් සිංහනාද කරන්න පුළුවන් මගේ ජාතිය ෂේ වුණා හීනා ಜಾති උසිතම් Brahmacharyan ಜಾතියේ ෂය වුණා Brahmacharyaව වැස නිම කරන් ලදී. ඒ නිසා අපිට කරන්න තියෙන එකම දේ තමයි මේ විඥාණයට බහැර පතිත වෙන්න දෙන්නේ නැතිව විඥාන තිතියක් වෙන්න තැනක් දෙන්නේ නැතුව මගේ යම් අදහසක් සිතක් උපදිනවා නම් ඒ සිත ප්‍රත්‍යයෙන් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා ඒ උපදින ධර්මතාවය පෙර තිබුණ නෙවෙයි තියෙනවනේ වර්තමානයේ උපදින ආකාරයේ නුවණකට යම්කිසි කෙනෙකුට ගන්න වුණොත් අන්න එදාට එයා හම්බ වෙනවා මේ ලෝකය එහෙනම් පෙර තිබුණේ නෑ තියෙන්නෙත් නෑ නැත්තේත් නෑ ඇයි හේතු යෙදුනොත් වර්තමානයේ උපදිනවා හැබැයි ඒ උපදින ධර්මතාවය බැහැර තියෙනව නෙවෙයි කියලා හැම මොහොතකම යම්කිසි කෙනෙක්ගේ මනසට මේ ඥාන දර්ශනය එකතු කරගත්තොත් බහැර ශුන්්‍යතයි සත්පුද්ගල භාවයෙන් ශුන්්‍යයි ඒ වගේම නිමිති නැහැ අනිමිත්තයි ප්‍රාර්ථනා කරන්න දේවල් නැහැ මෙන්න මේ මට්ටමට මගේ මනස ගන්න පුළුවන් වුණොත් මෙන්න මේකට කියන සම්මා දිට්ඨිය කියලා මෙන්න මේ මට්ටමට මගේ මනස ගන්න පුළුවන් වුණොත් අන්න අපිට කියන්න පුළුවන් සිංහනාද කරන්න පුළුවන් මගේ ජාතිය ෂය වුණා දැන් මට එහෙම බැහැර මගේ විඥානයක් පතිත වෙන්නේ නැහැ විඥානයක් පිහිටන්නේ නැහැ මතු උපතක් මගේ සිද්ධ වෙන්නේ ඒක දැම්ම මම සාක්ෂාත් කරලා ඉන්නේ මෙන්න මේ මට්ටමට මනස ගන්න පුළුවන් වුණොත් ඒ ඥාන දර්ශනය හරහා අපිට පුළුවන් මේ සියලු දුකෙන් අත මිදෙන්න පින්වතුනි ඒ නිසා ඒ ඥාන දර්ශනය අපි කලින් ශ්‍රුතමේ ඥාණයෙන්, කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් අහලා දැනගෙන ඊට පස්සේ සම්මා දිට්ඨිය පුරේජාතව සම්මා දිට්ඨිය පෙරටුව තබාගෙන අන්න අපි එදා ඉඳලා යම් සීලයක පිහිටනවා නම් ඒ හැම සීලයක්ම අරමුණු කරගෙන තියෙන්නේ ලෝකෝත්තර භූමිය මග්ගා රම්මන ධර්මතාවයක් වෙනවා එදා ඉඳලා යම් යෝනිසෝ මානසිකාරයක් නුවණින් මෙනෙහි කිරීමක් සිද්ධ කරනවා නම් ඒ හැම අවස්ථාවකම ආශ්‍රවක් ෂේ කිරීම පිණිස හේතුපාදක වෙනවා. ඒ සඳහා ඒ ඥාන දර්ශනය ඇති කරගන්න නම් පින්වතුනි ඒකාන්තයෙන් කය වචන දෙකේ සංවර භාවයක් තියෙන්න ඕනේ. වාචා කම්මන්ත ආජීව සීලස්කන්ධය දැන් අපි සම්පූර්ණ කරගන්න ඕනේ. සුගත විනේ ඊළඟ කොටස ඊගාවට මේ ඥාන දර්ශනය දකින්න නම් හිත සමාධිගත වෙන්න ඕනේ වායාම සති සමාධි ආර්ය ශ්‍රාංග මාර්ගයේ මේ අංග ටික වැඩෙනවත් එක්කම මේ අංග ටික වැඩෙනකොට හිත අයාලේ ගිහින්නේ දැන් හැම මොහොතකම ඥාන දර්ශනයේ පෙරටුව තබාගෙන තමයි මෙයා සිල්වත් වෙන්නේ කමඨහනකින් හිත වඩන්නේ ඒ සමාධිය නිසාම ඒ සමාධියට යථාභූත ඥාන දර්ශනය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ ඥානය නිසාම මිදෙනවා. මිදුනම් පස්සේ කවදාවත් ආපහු දුක නූපදින බවට දුකේ අනුත්පාදේ සාක්ෂාත් වෙනවා. පින්වතුනි ඒ නිසා මේ සම්බුද්ධ ශාසනයේ නිවැරදිව මේ සුගත විනය එහෙම නැත්නම් මනාකොට රාග විනය, ద్వේෂ විනය, මෝහ විනය දුරු කරන්නේ කොහොමද කියලා මනාකොට පැහැදිලි කරලා තියෙනවා මේ සම්බුද්ධ ශාසනයේ මේ සූත්‍රේ පැහැදිලි කරන්නේ මේ ශාසනයෙන් බැහැරව මෙහෙම මනාකොට රාග විනේ, ద్వේෂ විනේ, මෝහ විනේ දුරු කරන මාර්ගයක් වෙන ශාසනයක ඇත්තේ නැහැ. තියෙනවා නම් මේ ශාසනේ මේ අංග 10 තුල විතරමයි කියලා බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරා. පින්වතුනි ඒ නිසා වර්තමානයේ තුල සම්මා දිට්ඨියට ලෝකෝත්තර ඥාන දර්ශනය මොකක්ද කියලා දැනගන්න විමර්ශනය කරන්න පර්යේෂණය කරන්න කිසි කෙනෙකුට ඌමනාවක් නැති බවයි පේන්නේ බොහොම සීමිත පිරිසකට ඒක ඌමනාව තියෙන්නේ එනිසා බොහෝම ඌමනාවෙන් කරුණාවෙන් මෛත්‍රී සහගතව මේ ගුවන් විදුලි මාධ්‍ය හරහා මුළු ලෝකයටම කියන්නේ අපිට රහතන් වහන්සේලා බුදු පියාණන් වහන්සේලා නැහැ ළඟ ඉඳලා කියලා දෙන්න. එනිසා අපිට අපි විතරමයි ත්‍රිපිටකය මුල් කාරණාව කරගෙන මේ සම්මා දිට්ඨියෙන් පෙන්වන ඥාන දර්ශනය මොකක්ද කියන කාරණාව අපි ඉස්සලා හොඳට දැන ඉගෙන ගන්න ඕනේ. ඉගෙනගෙන ඊට පස්සේ සිල්වත් වෙමු. එහෙම සිල්වත් වෙලා කමඨහනකින් හිත සමාධිගත කරගත්තොත් ඒ සමාධියට මෙන්න මේ කියන ඥාන දර්ශනය ප්‍රකට වෙනවා එදාට මේ සියලුම දුක නිරුද්ධ කරන්න පුළුවන් අන්න එදාට අද අපි කියන ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය සාන්දිට්ඨිකයි අකාලිකමයි කියලා අපේම හිතෙන් අපේ ජීවිතයේ පැත්තෙන්ම කියන්න පුළුවන් අනේ සුගත වූ ශාස්ත්‍රුන් වහන්සේගේ මේ සම්මා දිට්ඨිය මේ ලෝකෝත්තර ඥාන දර්ශනය එහෙම නැත්නම් මේ සම්බුද්ධ ශාසනය මොන්නතරම් නෛර්යානිකයිද සාන්දිට්ඨිකයි අකාලිකයි කල් නොයමාම ජීවිතේ දුක නිරුද්ධ කරගන්න කියලා අපිට පුළුවන් කියලා මෙන්න මේ කාරණාව අපිට සිංහනාද කළ ලෝකයට කියන්න පුළුවන් එනිසා පින්වතුනි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කරනකොට සම්මා දිට්ඨිය නිවැරදිව හෙලිපෙහෙලි කරගෙන ඒ සම්මා දිට්ඨිය සාක්ෂාත් කර ගැනීම සඳහා සීලේක පිහිටලා භාවනාවකින් චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන අපේ ශ්‍රුතමේ ඥාණයෙන් අහලා දැනගත් සම්මා දිට්ඨිය දැක ගැනීම සඳහා උත්සාහවත් වෙමු කියන ඒ කාරණාව මේ පින්වත් හැම දෙනාටම මතක් කරලා දෙමින් මේ කෙටි කාල සීමාව තුළ අපි සුගත විනය හරහා මේ සම්බුද්ධ ශාසනයේ නිවැරදි මාර්ගයේ හෙලිපෙහෙලි කරගෙන ජීවිතවල තියෙන දුක් දෝමනස්යන් දුරු කරගෙන මුළු ලෝකයටම යහපතක් කරන්න ශක්තිය ධෛර්ය ලැබිලා අපේ ජීවිතවල තියෙන ඒ දුක දෝමනස් දුරු කරගෙන ශාන්තෝ නිවනට පැමිණ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවුණු සැනසුණු ඒ නිවන් සුවේ සාක්ෂාත් කර ගැනීම සඳහා මේ ධර්ම දේශනාව මේ දහම් අවවාදය ඔබ අප සෑම සිළු දෙනාටම උතුම් ප්‍රඥා පාරමිතාවට හේතු උපනිශ්‍ර වේවා කියලා අපි මේ වෙලාවේ බොහොම කරුණාවෙන් ආශිර්වාද කරනවා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්칸තු බුද්ධ ශාසනං චිරන් රක්칸තු බුද්ධ ශාවකං බෝධයන්තු සිවං පදං තේති සාදු සාදු අංගුත්තර නිකායේ නවම සූත්‍රය සුගත විනය ඇසුරෙන් එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ නාවුල ධම්මහදය අරණ්‍ය සේනාසන වාසී පූජනීය මාන් කඩවල සමාහිත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ